ඉන්දික මහත්මයා අවසරයි අපේ හඳුරන්නේ අපගේ අපේ අර චන්ද්‍ර විමල හඳුරන්ගේ පොතේ අගහරියේ එතන මේ ඒකාග්‍රතා චෛතසිකයේ අර ඈත තියෙන අර යමක් දකිනකොට අර ඒකෙන් බාධාවක් නැති නිසා අර ඒකාග්‍රතා චෛතසිකය කියලා අමුතු එකක් ඒ කියන්නේ ඈත ඒවට ඕනේ නැහැ. එතකොට හඳුරන්නේ එතන අර අදහස් වෙන්නේ නිකන් අර මහන්තාරම්මන වෙනා වගේ දෙයක්ද මොකක්ද හඳුරන්නේ එතන දැන් අපිට එකවරකට සිත විසින් අරමුණු කරන්නේ එක ආරම්මණයක්නේ. එතකොට ඒ වෙලාවට තව තව වෙනත් වෙනත් දේවල් කෙරෙහි අවධානය යොමු වෙන්නේ නැහැ. දුරේවා, සම්තිකේවා, අතීත, අනාගත, වර්තමාන මෙහෙම අපි අර මේක සියල්ල ගැන ගණනය කරනකොට එහෙම කිව්වට ඒ සියල්ල එකවරකට අරමුණු වෙන්නේ නැහැ. චිත්ත වීතියක් පහළ වෙන්නේ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම අරමුණු කරගෙන. එතකොට විශේෂයෙන් රූප ධර්ම, නාම ධර්ම වශයෙන් ඕනෑ තරම් අතීත දේවල් එතකොට අතීතේ දැකපු රූප මනෝමය වශයෙන් සිහි කරන්න පුළුවන්. එතකොට මනසට එහෙම එක එක මනෝමය වශයෙන් එන ආරම්මන විවිධ වෙන්න පුළුවන්. හැබැයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ බාහිර රූප අරමුණු කරනකොට ඒ මොහොතේ තියෙන රූප කොටාස ටික තමයි ඒ වෙලාවට අරමුණු එතකොට ඒ රූප කොටාස අරමුණු කළත් නාම ධර්ම අරමුණු කළා වුණත් ඒතනත්තා එකවරකට අරමුණ අවධානය යොමු කරන්නේ එක කාරණයක්. ඒ කියන්නේ ආරම්මණය කියන්නේ එක කාරණයක්. ගොඩක් නෙමෙයි. එතකොට අපි හිතමු දැන් අපි S2 කරලා බලුවහම ඉදිරියේ තියෙන ඔක්කොම පේනවනේ. ඉතින් ඔක්කොම නම් ඒ ඔක්කොම තමයි ආරම්මණය කියලා දැන් අපි හිතමු තනකොළ ගොල්ලක් දිහා අපි බැලුවෙන් පස්සේ අපිට එක කාපට් එකක් වගේ මුළු තනකොළ ටිකම අරමුණු වෙන්න පුළුවන්. එතන එතන තනකොළ ගස් ගොඩක් තියෙනවා තමයි. හැබැයි ඒ සමස්තය තමයි අපේ එක ආරම්භණය. එතකොට එහෙම අරමුණු වෙනකොට අපට ඊට පරිබාහිර දෙයක් ඒකට බාධා වෙනවා කියලා කියන්න බෑ. හැබැයි අර ඒ තනකොළ ගොල්ල අරමුණු වෙනකොට ඒක අපිට එක එක පැති වලින් පොඩ්ඩ එහාට මෙහාට වෙනකොට ඇසට ඒක ගෝචර වෙන ආකාරයත් වෙනස් වෙනවා. ඒ වගේම අපි ඒ පිළිබඳව සිතන මනෝභාවයන් වෙනස් වෙනකොට අර අරමුණ එක වුණාට ඒ පිළිබඳව විවිධ ස්වરૂපයන් අපට මනසින් අවදි වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඔය අපිට උගන්වද්දී ගුරුවරයෙක් අපට කිව්ව එක උදාහරණයක්. උන්වහන්සේ අපට සිහිපත් කළා දැන් ඉර බැස ගියා. ඉර බැස ගියා කියන එක වාක්‍යයක් කියනවා. මේ වාක්‍ය කිව්වහම මේක ඇහෙනකොටම ශිෂ්‍යෙක් නම් ඉගෙන ගැනීමෙහි දක්ෂ උනන්දුව තියෙන ශිෂ්‍යෙක් නම් ඔහුට කල්පනා වෙන්නේ දැන් පාඩම් කරන්නට කාලේ භාවනා කරන කෙනෙක් නම් ඉරබැස ගියා කියන එක ඇහෙනකොටම ඔහුට සිහිපත් වෙන්නේ දැන් භාවනාවට කාලය. එතකොට මන්ත්‍ර හදාරන කෙනෙක් නම් දැන් මේ මන්ත්‍ර හදාරන්නට කාලය. උයන පිහින කෙනෙක් නම් දැන් මේ යොව් පිහුම් කරන්න කාලය. ගණිකාවකට නම් දැන් ගණිකා වෘත්තියට යන්නට කාලය. හොරෙකුට නම් දැන් හොරකමේ යන්නට කාලය. සල්ලාලේකට දැන් සල්ලාලකමට යන්නට කාලය. දැන් එක වාක්‍යයි කියන්නේ. ඉරබැස ගියා. මේ එක වාක්‍ය අර එක් එක් පුද්ගලයාට එක එක විදිහට අරමුණු කරන්න පුළුවන්. හැබැයි දැන් ඔය හැම ස්වરૂපයෙන්ම ඒක අරමුණු කරලා සිත් එකසිතක් පහළ වෙන්න බෑ. එකසිතකට ඒ අරමුණ එක් ස්වરૂපයකින් විතරයි අරමුණු කරන්න පුළුවන්. ඊට පස්සේ චිත්ත පරම්පරාවක් මතුවෙනකොට තව තව ක්‍රම වලට ඒක දිහා හිතන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරන්නේ එක අරමුණක් ගන්නකොට එතන නැති පරිබාහිර අනෙක් තරමුණු වලින් බාධාවක් එන්නේ නැහැ. බාධාවක් එනවා නම් එන්නේ ඒ අරමුණේම විවිධ ස්වરૂපයන්. එනිසා වෙනත් තරමුණු වලින් ගලව ගන්න කියලා විශේෂ චෛතසිකයක අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ යොමු වෙන එක අරමුණේ විවිධ ස්වરૂපයන් ගන්නට ගියොත් ඒක බාධාවක් වෙන නිසා එක් ස්වરૂපයක පිහිටලා ගත හැකි ගතියක් සිතට සහාය පිණිස තියෙනවා. ඒක තමයි ඒකාග්‍රතාවය. හරි තේරුණා අපේ හඳුරන්නේ මම මෙහෙම කිව්වත් හරියයිද දැන් අපි කිමු අපි ටිකක් ඈතට ගිහිල්ලා ගස් ටිකක් දිහා බලනකොට අපිට ඒක කැලයක් වගේ පේනවා හඳුරන්නේ ගස් වෙන වෙනම පේන්නේ ටිකක් ළඟට ගියොත් වෙන වෙනම ගස් ගොඩක් වගේ පේනවා ඒ වගේ දෙයක් නේද ඔබ කියන්නේ ඒක ඒ වුණාට එක අරමුණක් විදියට තමයි කැලය ගන්නේ ආතන ගස් ගොඩ වුණත් ළඟට පෙවුනට ඒක ඒ ඒ ඒ වෙලාවේ ඒ සමස්ත අරමුණක්. එහෙම නේද? ඒ කියන්නේ ළඟට යනකොට අපිට ඒ සමස්ත අරමුණු කරන්න බැරි නම් අපේ සිත එක ගහකට හෝ දෙකකටනේ. ඔව් එහෙම තමයි. අර පේලියට තියෙන ගස් කීපයක් වෙනවා නම් ඒ පේලිය තමයි අපේ අරමුණ. හැබැයි අපි චුට්ටක් අපි ඉන්න කෝණය වෙනස් කරපු ගමන් මේ පේලිය පෙනෙන විදිහ වෙනස් ඒ නිසා අපේ අපේ ආරම්මණය වෙන්නේ ගස් ගොඩක්ද කැලයක්ද එක ගහක්ද ගස් පෙලක්ද ඒක වෙනස් වෙන්න පුළුවන් හැබැයි මොන ස්වරූපයෙන් හරි අපට ගෝචර වෙන ඒ වෙලාවේ ගෝචර වෙන ඒ වෙලාවේ ගෝචර වෙන තමයි ආරම්මණය ඒකටනේ ආරම්භණය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ලෝකේ කොච්චර જાති තිබුණා වුණත් ඒ වෙලාවට ඉන්ද්‍රියට ගෝචර වෙච්ච එකනේ මනස ස්පර්ශ කරන්නේ. ඒකෙන්නේ භවාංග චලන ආදිය සිද්ධ වෙන්නේ. ඒතර මොකක් හරි එකයි ගෝචර වෙලා තින්නේ. එකවරක දෙක තුනක් ගෝචර වෙන්න බෑ. හැබැයි ගෝචර වෙච්ච එක ග්‍රහණය කරන්නට මනස එක එක ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකේ විදි ගොඩක් තියෙනවා. අන්න එතෙන්දී තමයි සිතට අවශ්‍ය වෙන්නේ එක් රටාවකට මේක ගන්න. එහෙම අප හොඳයි පැහැදිලි. ඒතර නායකහමතන කියන්නේ මේක මේ බාහිර ලෝකයේ විචිත්‍රත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. බාහිර ලෝකයේ විවිධත්වයන් තියෙන පුළුවන්. ඒවා මෙතනට බාධාවක් නෑ. මෙතන බාධකයේ තියෙන්නේ සිත විසින් මේකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? එතන විචිත්‍ර වෙන්නට ගියොත් ඒ සිතට පහළ වෙන්න විදිහක්. එහෙමයි අපේ හඳුරන්නේ. වැටුණා ඒක ඒ කාරණේ. මේ මට ඔබ බාහිර අරමුණු වෙන් කරන්න මොකුත් හිතේ පහළ වෙන්න ඕනේ. ඒවා ලෝකේ ප්‍රශ්න. නමුත් හිතින් මේක ගන්නකොට ඒ හිත හරියට එක තැනකට යොදා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අන්න ඒකටයි සිතට සහාය වෙන ගුණයක් ඕන කරන්න කියන එකයි එතනින් පැහැදිලි. ඒක පැහැදිලි අපේ අඳුර. නැත්තම් මොකද වෙන්නේ අපිට එක එක විකාර පේන වගේ දෙයක් වෙන්න පුළුවන් ওই චෛතසික නොතිබුණා නම්. ඒක තමයි.